තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට අද නවම්පුර පසළොස්වක පොහොය දවසේ උතුම් බලාපොරොත්තු පෙරදරිව වෙනද වගේම අදත් ධම්මසාරති දහම් සභාවට ඔබ එකතු වෙලා ඉන්නේ. අපි දන්නවා මේ මොහොතේ ලංකාවේ ඒ වගේම විදේශයන්හි සිටත් ධම්මසාරති ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් එකතු වෙන වෙලාවේ අපි විහාර බිමේ ඉන්න එහෙම නැත්නම් තංගල්ල වගේ ගොඩ ඓතිහාසික රන්කොත්මලු රජමහා විහාරස්ථානයේ ඉන්න පින්වතුන් හැමදෙනාමත් බොහොම ආදරෙන් පිළිගනු ලබනවා. හිතවතුනි ප්‍රතිරූප දේශයක් කියලා කියන්නේ සාමකාමී සෞභාග්‍ය රටක්. එහෙම රටක් ගොඩනගන්න ප්‍රතිරූප සමාජයක් අවශ්‍යයි. එවැනි රටක්, එවැනි සමාජයක්, එවැනි ආයතනයක් එහෙම නැත්නම් හැමදිනාටම සුවසේ වෙසෙන්නට පුළුවන් නිවසක් පාලනය වෙන්නේ ප්‍රධානියෙක්ගෙන්. ඉතින් ප්‍රධානියෙක් නායකයෙක් තුල තියෙන්නට ඕන ගුණාංග පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට පටන් ගත්තේ පසුගිය පොහොය දිනේ ඉඳලා විශේෂයෙන්ම චක්කවර්ති සිහනාද සූත්‍රය ඇසුරට ගනිමින් අපි ආරම්භ කරපු මේ සාකච්ඡා මාලාවේදී මුල්ම සාකච්ඡාව අපි දානය පිළිබඳව සිද්ධ කළා. අද අපි ධම්මසාරති සාකච්ඡාව දසරාජ ධර්මයේ ඇසුරෙන් සීලය ගොඩනගා ගැනීම සීලය දසරාජ ධර්මයේ ඇසුරෙන් ගොඩනගා ගත්තයින් පස්සේ රටකට සමාජයකට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙනදා මෙන්ම වැඩමවා වදාළ බලංගොඩ බෙලිහුල්ලොය තංගල්ල උතුරු බටාත මාතර දෙවිනුවර අතුරුගිරිය ආර්ය නිකේතනයන්හි නිර්මාතෘ දර්ශන විශාරද ආචාර්ය පූජ්‍යපාද මාවර්ලේ පද්‍ය ස්වාමින්වන් වහන්සේ සාදුකාරයක් පවත්වමින් নমස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනෙන් යුතුව අපි පිළිගනු ලබනවා. හම්ඳුරනේ මුලින්ම අවසරයි සීලය පිළිබඳව අපි කොතිකුත් සාකච්ඡාවන් වලදී සාකච්ඡා කරලා තිබෙනවා පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම ඔබත් දහම් කරුණු අධ්‍යයනයේදී ඔබට සීලය හමු වෙලා ඇති පින්වතුනි. නමුත් දසරාජ ධර්මයේ යොමු කරන, පැහැදිලි කරන සීලය සහ අපි එදිනෙදා මේ හුරු කරගත්ත අපිට පුරුදු සීලය අතර වෙනස්කම් තිබෙන වාද කියන කාරණය පැහැදිලි කළම ඔබ වහන්සේට ඇරයුම් කරනවා. ඊටාම ගෞරවයෙන් බිම්බල සෙලන්න මේ සාකච්ඡාවට. තංගල්ල වගේගොඩ රංකොත්මලු විහාරාධිකාරී විරකැටිය මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඉත්තදෙමලියේ අපේ පඤ්ඤාරතන නායක මහස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් ඒ වගේම මේ විහාර ගණේ නායක ස්වාමින් වහන්සේලා ලොකු හම්දුරුවන් වහන්සේලා වැඩ සිටිනවා උන්වහන්සේලා සියලු දෙනා වහන්සේලාගෙන් අවසරයි කාරුණික පින්වතුනි අපේ අද සාකච්ඡා කරන්නේ දසරාජ ධර්මයන්හි දෙවැනි රාජ ධර්මය. යහපත් ප්‍රබුද්ධ පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීම සඳහා තථාගත දේශනාවේ තිබෙන ඉගැන්වීම් 10ක් තමයි දසරාජ ධර්ම කියලා අපේ චක්කවර්ති සීහනාද සූත්‍රය ඇසුරු කරගෙන ගිය පොයේ දවසේ ඉඳලා සාකච්ඡා කරන්නට ආරම්භ කළේ. මේ රාජධර්මයේ පිළිබඳව මේ සාකච්ඡාව අද සීලය කියන මාතෘකාව යටතේ සිද්ධ වෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දේ තමයි සීලය ගැන අපි කොච්චර දන්නවද? මොනතරම් අපි සීලය පිළිබඳව කතා කරලා තියෙනවද? පාලකයෙකුගේ පරිපාලකයෙකුගේ සීලය පිළිබඳව සාකච්ඡාව හුදෙක් නිවන් මඟ අරමුණු කරගත්තු කෙනෙකුගේ සීලය පිළිබඳව සාකච්ඡාවට වඩා විශාල වෙනස්කම් රසක් තිබෙනවා. gedarak hari ආයතනයක් hari රටක් hari පාලනය කරද්දී එතන ඇත්ත වශයෙන්ම මේ ලෞකික ක්‍රියාවක් නේක. ඒක ලෞකික ක්‍රියාවක්. ඒ ලෞකික කාර්යය පාලනය නැමැති වඩා ඵලදායි සහ යහපත් කරගන්නට සීලය උපකාරවත් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මෙහිදී අවධාරණය කරගන්නට උත්සාහ කරන්නේ මුලින් රජ්ජුරුවෝ හිටියා රජ්ජුරුවන්ට යටින් නීතිය තිබුණා. පසුව ලෝකයේ ඒ රාජාණ්ඩු ක්‍රමය අතහැරිලා යම්කිසි ආකාරයකට ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකට මුළු ලෝකයේම රාජ්‍ය පාලනය හැඩගැහුණා. දැන් එතනදී රජුරෝ නැත්තං පාලකයා යටට ඇවිල්ලා නීතිය උඩට එනවා. උදාහරණයක් කිව්වොත් පාර්ලිමේන්තුවේ නීතියක් හදලා එළියට එන മന്ത്രിවරයා හෝ ඇමතිවරයා හෝ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඒ නීතිය හදලා එළියට ආපු තැන ඉඳලා එයා ඒ නීතියට යටත් වෙනවා. එතකොට ලෞකික ක්‍රියාවක් වෙච්ච මේ පාලනයේදී විශේෂයෙන්ම ඒ රාජ්‍යය පාලනය කිරීම සඳහා සකසනු ලැබූ නැත්තම් සම්මත කරගනු ලැබූ නීතිය එහි ආධිපත්‍ය එහි තිබෙන ගෞරවය හරියටම රකින්න පිළිපදින කෙනෙකු බවට පත්වීම රාජ්‍යයේ යහපතට රජු රකින්න ඕන ප්‍රධානම සීලය. තවත් විදිහට කිව්වොත් රජුගේ කාර්යභාරය වන්නේ රාජ්‍ය පාලනයේදී මූලිකම අවධානය යොමු කළ යුතු සීලය වන්නේ විවස්ථාව හෙවත් මහා සම්මතයෙන් ඇති කරගත්තු නීති රීති සමුදාය අපිරිසුදු නොකර එය වැරදි විදියට භාවිතා නොකර එය ආරක්ෂා කිරීම ඔහුගේ මූලිකම සීලය වෙන්න අනිත් සීලය ඔහුගේ සදාචාරය සම්බන්ධ කාරණා. ඔහුගේ සදාචාරය සම්බන්ධ කාරණාවක් නැත්නම් පුද්ගල සදාචාරය සම්බන්ධ කාරණාවක් තමයි ඔහු පංචශීල ප්‍රතිපදාවට එන්නේ. ඒක පුද්ගල සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක්. ඊළඟට ඔහුට දසකුසලයෙන් ගැලවෙන්නම පුළුවන් නම් තවත් ඒ සදාචාරවත් භවයේ උපරිම තලයකට ඔහු පාලකෙක් විදියට නායකයෙක් විදියට පැමිණීමක්. ඒ තාම හොඳ තත්ත්වයක්. දැන් දේශපාලන සංස්කෘතියයි නැත්නම් පාලන සංස්කෘතියයි පාලනයට අදාළ සදාචාරයයි කියන දෙක වෙන වෙනම තමයි දේශපාලන දර්ශනයේදීත් සාකච්ඡා කරන්න උගන්වන්නේ. සංවාදයට ලක් කරන්නේ. ඉතින් අර සංස්කෘතියේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍යයි ඒ රටේ නොකල යුතුයයි පනවපු දේවල් නොකිරීම කල යුතුයයි පනවපු දේවල් කිරීම. එක අතිශයින් වැදගත්. සීලය කියන්නේ වේරමණී වලකින්න ඕනි කොටසක් තියෙනවා ඊළඟට සමාධියාමි සමාදන් වෙන්න කොටසක් තියෙනවා වලකින්නයි පිළිපදින්නයි විරමණය සහ සමාදානය ඒකනේ දහම උගන්වන්නේ සීලය සංකල්පයක් විදිහට අපි අරගත්තොත් එහි කියන්නේ වලකින්න කොටසක් තියෙනවා ඊළඟට පුහුණු වෙන්න ප්‍රගුණ කරන්න වඩන්න කොටසක් එහි අපිට යෝජනා කරනවා එතකොට පලන තන්ත්‍රයක සිටින කෙනා දැන් පලන තන්ත්‍රය කිව්වම ඔබගේ ඔළුවට ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා රනිල් මහත්තයා ගන්න එපා. අපි කවුරුත් එක එක තැන්වල මේ පාලකයෝ. අපි කවුරුත්. දැන් මෙතන මම මගේ විහාරස්ථාන කීපයක මඟ පෙන්වන්න නැත්තම් නියාමකවරයා. අපේ නායක හමුදුරු කෙනෙක් ඉන්නවා මේ වගේ ගොඩ පන්සලේ ඊළඟට ගත්තාම විහාරාධිකාරී අපේ ඉත දෙමලී සායනහන්සේ ඉන්නවා. දැන් උන්වහන්සේ මේ ආයතනවල උන්වහන්සලා නියාමකවරු නැත්තම් පාලකයෝ. මේ ස්ථානයේ බාරකරු. වකකිව යුත්තා. නියමුවා. දැන් වජිර දැන් මෙතන නිවේදකෙක් වුණාට ඔහු ගෘහාධිපතියෙක්. ඔහුට බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා. එතකොට ඔහුටත් තියෙනවා පුංචි කුඩා රාජ්‍යයක්. ඔහුත් එහි පාලකේ. දැන් මේ සාකච්ඡාවේ අපි කතා කරන්නේ මේ අපි ඔක්කොම ගැන. නැත්තම් ඔලුවට ගත්තොත් ඔබ ආ මේ කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගැන මේ කියන්නේ අගමැතිලා ගැන කියලා එතකොට මේක තේරෙන්නේ එතකොට මේක අපිට අදාළ කර ගැනීම අපි කරන්නේ නැතුව යනවා. ඒ වෙනුවට අපි සමහර තැනක පාලනයට යටත් වෙන අය වුණාට සමහර තැනක අපි පාලනය කරන අය. කිසිම කෙනෙක් එකම විදියට හැමතැනම ඉන්නේ නැහැ. සමහර විට බලගත්ු පාලකයෙක් පාලිතයෙක් බවට පත් වෙනවා තව තැනකදීනේ. දැන් ආයතනයක හැමෝටම නියෝග දෙන දැඩි පාලකයෙක් සමහර විට ගෙදර ගියන් නෝනට අනුව තමයි. ඒක තමයි ඇත්ත. එහෙම තියෙනවානේ. ඒක ඒ ඒ තැන්වලදී එයා බොහොම මේ අර වෙන කෙනෙකුගේ පාලනයට යටත් වෙච්ච කෙනෙකු වෙනවා. එයා එළියට ගිහිල්ලා වෙන තැනක ඔක්කොම පාලනය කරන මේ 3-4000 යාගේ යටතේ ඉන්නව වෙන්න පුළුවන්. ඒක විය හැකියි. ඒක විය හැකි දෙයක්. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ මේ සාකච්ඡාවේදී අපි අවධානය යොමු කරන්නේ රාජ්‍ය පාලකයාගේ ආයතනික පාලකයාගේ ගෘහ පාලකයාගේ නැත්නම් ආගමික ආයතන පාලකයාගේ විනය සීලාචාරකම එයා කොච්චර දුරට ඒ ආයතනයට අදාළ ප්‍රතිපත්ති පූර්ණේ කරනවද කියන කාරණාව ප්‍රතිපත්ති ගරුකද කියන එක ඒක තමයි මේ සීලය තුළ අපි සාකච්ඡා කරන්නේ. නැතෝ හුදු අර නිවන් මඟ තුළ අපි සාකච්ඡා කරපු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියපු ආර්ය සීලය ගැන සාකච්ඡාවක් නෙවෙයි මේ. ඒක දේවලුත් මේකට අන්තර්ගත වෙනවා. මොකද අර පුද්ගල සදාචාරය ගොඩනංවා ගන්න සමාජ සදාචාරය ගොඩනංව ගන්න ඒ ආර්ය සීලයේ නිවන් මඟ සාධනය කරගන්නට වදාළ දේවල් වල ශික්ෂාපදත් අපි මේකට අන්තර්ගත කරනවා මේ සාකච්ඡාවට. නමුත් ඍජුවම අපේ සාකච්ඡාවේ ආර්ය සීලය ගැන නෙමෙයි. පාලකයෙකු විදියට අපි සිටිය යුතු ප්‍රතිපත්ති ගැන. නොකල යුතු දේ ගැන. කල යුතු දේ ගැන. ඒ නොකල යුතු දේ නොකර ඉන්නකොට තියෙන ඵලදායිතාවය ගැන. කල යුතු දේ කරනකොට තියෙන ඵලදායිතාවය ගැන. ආයතනික කාර්යක්ෂමතාවය කොහොමද ඒ ඔස්සේ ඉහළට නැංවෙන්නේ. ඒ විනිවිධ භාවය කොයි ආකාරයකටද පවත්වා ගන්නට මේ ට්‍රාන්ස්පේරන්සි වලට කොච්චර වැදගත් වෙනවද අපේ ආයතනික සීලවන්තකම. පාලකයෙකු විදියට ආයතන ප්‍රධානියෙක් විදියට. ඒ නිසා මේ වැඩසටහන නරඹන හැමෝටම මේ සාකච්ඡාව ඇතුලේ තම භූමිකාව වඩා ඵලදායි කරගන්න අවශ්‍ය කරන ධර්මානුකූල දැනුමක් ධර්මානුකූල දැනුමක් එකතු කරගන්නට අනිවාර්යයෙන්ම අවකාශය ලැබෙයි වජිර මට සඳහන් කළේ එවැනි පූර්විකාවක් අවශ්‍යයි කියන එක මා විශ්වාස කරනවා මෙය ප්‍රමාණවත් කියලා. හඳුනන දැන් අපි බුද්ධ ශාසනයේ නායකත්වය එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ගොඩනගපු බුද්ධ රාජ්‍යයේ නායකත්වය කියන කාරණාවට යමු වුණොත් සිව්වනක් පිරිසට නායකත්වය දෙන්නේ බුදුහාමුදුරුවෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසට. උන්වහන්සේ මේ සිව් පිරිස පාලනයේදී සීලය උදව් කරගත්ත විදිය සාකච්ඡා කළොත් මුලින්ම ඔබ වහන්සේ අර පැහැදිලි කරපු සියලු ඒකකවල අයට පිරිස් පාලනයේදී සීලය කොහොමද උදව් වෙන්නේ කියන කාරණාව වඩා හොඳින් ධර්මානුකූලව හොයාගන්න පුළුවන්කම ලැබේවි. දැන් අපි අපේ තථාගතයන් වහන්සේ හඳුන්වනකොට කියන එක වචනයක් තමයි බුදු රජාණන් වහන්සේ. රජාණන් අපි අපේ තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපි පිළිගන්නවා මේ බෞද්ධ රාජ්‍යයේ නායකයාණන් ලෙස මූලිකයාණන් ලෙස ප්‍රධාන උත්තමයාණන් ලෙස පිළිගන්නවා. උන්වහන්සේගේ ಗುಣ අපි නිතර සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනා කරන ಗುಣවල පළවෙනි ගුණය මොකක්ද? මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක. එනම් රහසින්වත් පවු නොකළ නිසා. පවු කරන්ට අපිව පොළඹවන සියලූම ක්ලේශ ධර්මයන් උන්වහන්සේ දුරින්ම දුරු කරපු නිසා. නැත්තටම නැති කරපු නිසා. සියලුම දෙවියන්ගේ මිනිසුන්ගේ වන්දනාවට උන්වහන්සේ යටතේ අනුගාමිකයෝ වෙන්න ඒ මාර්ගෝපදේශනය පිළිපැදලා ජීවත් වෙන්න විතරක් නෙවෙයි උන්වහන්සේ වඳින්න පුදන්න පවා ඊටාම සුදුසුයි කියන අර්ථයෙන් අපි සාකච්ඡා කරන්නේ පළවෙනිම තථාගතයන් වහන්සේගේ සීලය ගැනනේ. එතකොට නව අරහාදී උතුම් බුද්ධ ගුණයන්හි ප්‍රධානම දේ තමයි සීලය. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ අපි වටහා ගන්න ඕනේ තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ජීවිතය අද දක්වාම අපි උන්වහන්සේ නැතත් උන්වහන්සේ ගාව පාලනය වෙන. උන්වහන්සේ නැතත් උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා. ඒත් අපි උන්වහන්සේ නිසා පාලනය වෙනවා. අපි උන්වහන්සේ නිසා හික්මෙනවා. අපි උන්වහන්සේ එපයි කියපුව නොකර ඉන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා. හැම වෙලාවකම බැරි වුණා. උන්වහන්සේ පුහුණු කරන්න වඩන්න කියපු දේ පුහුණු කරගන්න අපි පුළුවන් උපරිම උත්සාහයක් ගන්නවා. සම වෙලාවකම අපි සාර්ථක වෙලා නැහැ මමවත් ඔබවත්. නමුත් එච්චර ලොකු ගරුත්වයක් ආවේ කුමක්ින්දද කියලා බැලුවොත් ඒ තථාගතයන් වහන්සේගේ උතුම් සීලය නිසා. ඒ අරහන් ගුණය ගැන අපට තිබෙන රහසින්වත් පව් කරේ නැහැ කියන ඒ උදාහර ගුණය ගැන තියෙන අපිට තියෙන ගැඹුරු විශ්වාසය නිසා. උන්වහන්සේනේ මේ ලෝකේ ශාස්ත්‍රූවරු අතර තම ශ්‍රාවකයින්ට අවධාරණයක් කළේ ඕනෑම කෙනෙකුට මාගේ සීලය පිළිබඳව රහස් පරීක්ෂාවක් කරන්න ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට ඉඩ තියෙනවායි කියලා. අපි නම් කියන්නේ එන්න එපා හොයන්න කියලා. අපි කියන්නේ එන්න එපා ඕන නැති ඒවා හොයන්න මොකද මගේව හෙව්වන් ඔහෙට ඇති ඵලය මොකද්ද? එහෙමනේ මාතර කියන්නේ නේ. නේ? ඇති ඵලය මොකද්දයි කියලා එහෙම කියනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ ඉල්ලීමම අපේවා හොයන්න. තමන්ගේ වැඩක් බලාගත්තොත් හොඳයි. හැබැයි අපේ තථාගත තිලොගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරපු ප්‍රධාන ඉල්ලීමක් තමයි මාගේ සීලය ගැන සැකයක් තියෙනම් කරුණා කරලා සොයන්න. විමසන්න. ඕනම පරීක්ෂාවකට මාව ලක් කරන්න. දැන් එහෙම දෙයක් තම ශ්‍රාවක සමූහයනේ තමන්ගේ අනුගාමික සමූහය ඉස්සරහ කියන්න මොන්න තරම් තමන් කියන දේ සහ කරන දේ අතර ඒකාත්මික බවක් නේ පරතරයක් නැතිකමක් එතුමන් වහන්සේ ගොඩනගාගෙන තියෙන්නේ නැත්ද අපිට ඕක කියන්න බැරිම අපි කියන ඒවයි කරන ඒවයි අතර තියෙන පරස්පරය කතාවයි කෙරුවාවයි අතර අපි කාගෙත් තියෙනවනේ පරස්පර අපි පාලකයෝ විදියට අසාර්ථක වෙන්නෙම අපගේ ප්‍රකාශන සහ භාවිතාව අතර තියෙන පරස්පරයෙන්. තථාගතයන් වහන්සේ උන්වහන්සේ ගොඩනගපු ඒ උතුම් බුද්ධ රාජ්‍ය අවුරුදු 2500ක් නේ. මේ පෘථුවියේ විවිධ භූමිතලයන්හි තහවුරු වෙලා තියෙනවා. ඒ තහවුරු වෙලා ස්ථාවර වෙලා තියෙන්නේ වජිර අන් කිසිවක් නිසා නෙමෙයි. උන්වහන්සේගේ දේශනාම සහ උන්වහන්සේගේ භාවිතාව අතර විද්‍යා සහ චරණ අතරනේ. උන්වහන්සේගේ දර්ශනය සහ භාවිතාව අතර පරස්පර තිබුණේ. මේ සීලය කියන එකේ යෝජනාව ඕක. අපි විශේෂයෙන් ආගමික ආයතන පාලනය කරන අය නම් අධ්‍යාපනික ආයතන පාලනය කරන කරන අය නම් අපිට එන පළවෙනිම අභියෝගය තමයි අපි යථාවාදී තථාකාරීද කියන එක. යමක් අපි කියනවද ඒක කරන්න ක්‍රියාවට නංවන්න තරම් අපි සමත් වෙනවද? අන්න එතෙන්දි තමයි අපි සාර්ථකයිද අසාර්ථකයිද කියන එක තීන්දුව වෙන ප්‍රධාන දේ. සාර්ථක ආයතන ප්‍රධානියෙක්ද පාලකයෙක්ද නායකයෙක්ද නැත්නම් අසාර්ථක අසමත් මගදී පිරිහුණු මිනිසෙක්ද කියන එක තීන්දුව වෙන ප්‍රධානම කාරණාව වන්නේ යථාවාදී තථාකාරී ගුණය. තථාගතයන් වහන්සේගේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ ගාව තිබිච්ච ඒ උතුම් යථාවාදී තථාකාරී ගුණය එනම් යමක් කියන්නේද එය කරන යථාකාරී තථාවාදී යමක් කරන්නේද එය කියන ගුණය උපදින්නේ උන්වහන්සේගේ ගාව තිබිච්ච සීල ප්‍රතිපදාව නිසා. උන්වහන්සේ නොකල යුතුයයි පනවපු දේ නොකර ඉඳපු නිසා. කල යුතුයයි පනවපු දේ උන්වහන්සේ සෑම මොහොතකම උන්වහන්සේගේ ජීවිතයේ භාවිතාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවපු නිසා. ඒ හින්දා අපි අවබෝධ කරගන්න ඕනේ ඒ බුද්ධ රාජ්‍යයේ උතුමාණන්ගේ සාර්ථකත්වය නම් උන්වහන්සේගේ රහසින්වත් පවු නොකරපු රහසින්වත් පව් නොකරපු උතුම් සීලය. ඒකම තමයි පදනම. ඒ පදනමේම තමයි අදටත් අපි උන්වහන්සේට වන්දනා කරන්නේ. පුද පූජා කරන්නේ. උන්වහන්සේ වදාළ ධර්මයක් අපි පිළිපදින්න කැමති. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ වදාළ විදියට ඇවිල්ලා මේ අපේ පින්වත් පිරිස අෂ්ටාංග උපෝසත සීල සමාදන් වෙලා තියෙන්නේ. තව විශාල පිරිසක් කාෂාය වස්ත්‍ර දරාගෙන පුළුවන් ආකාරයට ප්‍රතිපත්ති පූර්ණේ කරමින් ඉන්නේ. ඒ උන්වහන්සේ ගැන ඇතිවෙච්ච gadutet එක. ඒ නිසා ආයතනයක් පිරෙන්නේ නැතුව තියාගන්න ප්‍රධාන මූලිකම ධර්මයක් තමයි එහි නිර්මාතෘවරයාගේ. නැත්තම් එහි නායකයාගේ. එහි මඟ පෙන්වන්නාගේ පවතින සීලවන්තකම. ඒක අපේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ හරියටම පුහුණු කරගත්තා. එය භාවිතාව තුළ උන්වහන්සේ පරිණිර්වාණයට පත්වෙන කම්ම ප්‍රකට කළා. සැඟවුණු දේවල් උන්වහන්සේට තිබුණේ හංගන්න දේවල් තිබුණේ රහසින්වත් පවුනොකර කියන්නේ ඒකනේ. හංගන්න දේවල් තිබුණේ නැහැ. උතුම් ගුරුවරයෙකු විදියට මාර්ගෝපදේශකයෙකු විදියට උන්වහන්සේගේ සදාචාරයේ උපරිමය උන්වහන්සේ පවත්වාගෙන ගිහින් තියෙනවා. ආධ්‍යාත්මිකව. ඒකින්ද තමයි කිසිම ශ්‍රාවකයෙකුට උන්වහන්සේට පුද්ගලිකව ඇඟිල්ල දික් කරන්න බැරි වුණේ. අපේ ආයතන බිඳ වැටෙන ලොකුම හේතුවක්නේ ප්‍රධානියාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් තත්ත්වයක් ඒ ප්‍රධානියා යටතේ ජීවත් වෙන අයට උදා වීම. ඒකනේ අපි කියන්නේ මේ ලොකු අය එහෙමනම් අපි කොහොම වුණත් මොකද කියලා. ඒගොල්ලොන්ට හොඳ නම් අපිට බැරි මොකද කියලානේ අපි ඕනම වැරද්දක් මේ සාධාරණීකරණය කරගන්න. ඒවා තමයි ඔය මේ මේ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාම මොකද? ගලන ගඟෙන් දියදෝතක් ගත්තම මොකද? ඒ කියන්නේ අර කොහොම අපි අර සාධාරණීකරණය කරන දේවල් කරගන්නේ අර ප්‍රධානියාගේ දුස්සීලවන්තකම ආවට පස්සේ එහි අර අනුගාමිකයන්ගේ නැත්තම් ඔහු යටතේ ඉන්න අයගේ දුස්සීලවන්තකම ඒ හැටි ප්‍රශ්නයක් නෙමෙයි කියන එකට යම්කිසි ආකාරයකට ලෞකික මිනිස්සු තර්කයක් හදාගන්න. ඒක නිවැරදි තර්කයක් නුනත් ඒක යහපත් මේ ක්‍රමයක් නුනත් උතුම් ක්‍රමයක් නුනත් ලෞකික මිනිස්සු තම වැරදි සාධාරණීකරණය කරගන්නට එතෙන්ට එනවා. එතකොට අර පාලකයාගේ නායකයාගේ මූලිකයාගේ ප්‍රධානියාගේ සීලය හොඳට තහවුරු වෙලා තිබීම අනිත් දුර්වලයාට ඔහු අනුගමනය කරන්නාට ලොකු ආශිර්වාදයක්. ලොකු ආශිර්වාදයක්. අනිත් එක අපිට ඒ වගේ උත්මයේ ගාවට යනකොට පොඩි මානසික පසුතැවීමක් එනවනේ. ගිල්ටි කියන්නේ නේද? බුදුන් වඳින්න යනකොට එන එක බුදුහාමුදුරුවෝ ගාවට යනකොට අපිට එන එකක් තියෙනවනේ නේද ඒකේ මම මගේ වරදකාරී හැසිරීම් පිළිබඳව මට එනවා හැඟීමක් මහා තැවීමක් දැවීමක් සමහර වෙලාවල් වලට මට මා ගැන එන වෙලාවල් තියෙනවා මොකද බුදුහාමුදුරුවෝ වගේ ඊටාම නිවැරදි උත්මයෙක් ගාව අපිට යම් යම් වැරදි තියාගෙන හරි අමාරුයි මේ බුදු පිළිම දිහාවත් බලන්න. ඒ ඒ ඒ ඒ විඳවිල්ල හෘදේ සාක්ෂිය තියෙනකොට එනවා. ඒක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒක එනවා මිනිස්සෙට. ඒ කියන්නේ සීලවන්තයාගේ තියෙන බලය උක. ඒකනේ අර සමහර වෙලාවට තාත්තලා මේ බිහිපු දවසට මේ පීලා නෑ කියන්න පුදුම උත්සාහයක් දරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එයාගේ බිරිඳ දිහා බලන්න අමාරුයි. ඒවැනි වැරද්දක් නොකරපු එයාගේ දරුවෝ දිහා කෙලින් බලන්න අමාරුයි. එයා බොහොම උත්සාහයක් දරනවා තමන් අද බීලා නෑ කියලා පෙන්වන්න. මොකද එයාට වරදකාරී හැඟීමක් දැනෙනවා. මේ නිවැරදි අය ඉන්න ගෙදරට මම වරදකරුවෙක් විදියට ඇවිල්ලා කියලා ඒක එයා හැංගි හැංගි කාමරයට දුවන්නේ වෙනදට වඩා hina වෙන්න දඟලන්නේ ආයාසයෙන් කෙලින් යන්න උත්සාහ කරන්නේ අර එහෙම තමයි ඒ තාත්තලා ඒ ඒ ඒ වරදකාරී භාවය ඇතුලේ විඳෙව්වා යාලා වැරද්දක් කරලා ඒක ඇතුලේ විඳෙව්වා තාත්තලා පස්සේ ඉතින් ඒක නැති වෙලා ගියා පසු කාලීනව මොකද අම්මලට ඕනුණානේ මේ තාත්තලා එහෙම හැංගෙනව පේනකොට අම්මලට ඕනුණා තාත්තා සාලේ මැදට ගෙනල්ලා බැලුම් පුම්බවන්න අද දිව නේද කියලා එයාලට ඕනුනාර ළමයි ඉස්සරහා අර රැකගන්න හදපු ලැජ්ජාව නැති කරන්න. එයා ඒ තැවෙමින් ඉඳපු එක ඉවර කරලා දාලා එයාගේ තිබිච්ච මොකක් හරි චරිතේ විනාශ කරලා අම්මලට ඕන වුණා ඒ ගෘහයේ අර පිරිමියා ඉන්න ඕනි තැන තමනුත් ඉන්න ඕනි කියලා එකක් ගන්න ඕනි වුණා. ඒගොල්ලෝ හැමදාම දැන් ඒ හැසිරීමේ ඉන්නවා. දැන් තාත්තලාම හැංගි හැංගි එන්නෙත් නැහැ. තියෙන පළවෙනි පුටුවටම පයින් එකක් ගහගෙනමයි එන්නේ මං අද බීලා මොකද කියන්නේ කියලා. ඒ මොකද හේතුව අර එයා රැකගන්න හදපු එක රැකගන්න දුන්නේ නැහැ. ඒකට වද දුන්නා. එයාට මොකක් හරි එකක් තිබුණා නම් ලැජ්ජාවක්, බයක්, අසහනයක් මම මේ වැරද්දක් කරලා ගෙදරට එන්නේ කියන එක සම්බන්ධව ඒක රැකෙන්න යාට ඉඩ දෙන්න එපා. එයා තම වැරද්දෙන් වැළකුණේ නැති වුණාට එයා වැරද්දක් කරන බව දැනගෙන එයා මනසින් ඒ ඒ ඇතුලේ තියෙන වරදකාරී බව ඇතුලේ එයා ඉන්න එක ඒකට අපි උදව් කරන්න ඒක විනාශ කරලා දැමීමනේ අපේ සමාජය කලේ. ඒකෙන් පස්සේ උනේ මොකද්ද? ළමයි ඉස්සරහම් බොන්න පටන් ගත්තා. බීලා ගෙවන්න පටන් ගත්තා. බඩු මුට්ටු පොළවේ ගන්න පටන්. ගොඩක් ගෙවල් වල එහෙම වුනේ. දැන් මේ උපාසකම්මලට ඕනනම් දැන් චිත්‍රපටියක් වගේ වෙන මතක් වෙන්නේ නැති අපේ ගෙදර උනේ මොකද්ද කියලා. ඒ ෆිල්ම් එක දැන් දිගෑරෙන්නේ නැති මම මේ කතාව කියනකොට ඇත්තනේ නම් මේකනේ මුලින් උනේ කියලා. ගොඩක් අයට උනේ ඒක. ඒක මම දන්නවා. එහෙම තමයි අපේ රටේ උනේ කියලා. දැන් මේවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අර පාලකයාගේ නායකයාගේ ඒ සීලය හරීම වැදගත්. හරීම වැදගත්. ඒක තමයි අපි තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතයෙන් අපි දකින්නේ. උන්වහන්සේ සංඝ සමාජයට මඟ පෙන්වන්න මූලික උනේ උන්වහන්සේ ඒ මඟ ගිහිල්ලා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. ධන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. බුද්ධත්වයට පත්වුණු උන්වහන්සේ බුදු වෙන්න බණ කියනවා. දමණය උණු උන්වහන්සේ දමණය වෙන්න බණ කියනවා. සමතයකට පත්වුණු උන්වහන්සේ දැමුණු ශාන්ත වුණු උන්වහන්සේ අපට ශාන්ත වෙන්න බණ කියනවා. නිවුණු උන්වහන්සේ අපිට නිවෙන්න බණ කියනවා. දැන් මම මේ බණ කිව්වට ওই ටිකට ඇවිල්ලා නැහැ නේ තාම. මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා. මමත් නිවෙන්න හදන ගමන් ඔයත්තන්ටත් නිවෙන්න යම් යම් දේවල් කියලා දෙනවා. මමත් দমনය වෙන්න උත්සාහ කරන ගමන් ඔබටත් দমনය වෙන්න දේවල් කියලා දෙනවා. එතකොට මම පරිපූර්ණ නායකෙක් නෙමෙයි. පරිපූර්ණ නායකයා නම් দমনය වෙලා দমনය වෙන්න බන කියන කෙනා. ශාන්ත භාවයට පත් වෙලා ශාන්ත භාවයට පත් වෙන්න ධර්මයේ කියන කෙනා. තථාගතයන් වහන්සේ හැබැයි කොතනකවත් දේශනා කරලා නැහැ. තමන් තාම 100%ක් ශාන්තභාවයටපත් වෙලා නැති නිසා ධර්මය කියලා දෙන්න තහනම් කියලා. එහෙම කියලා නැහැ. ඒ නිසා අපිට අවස්ථාවක් තියෙනවා අපිත් පුහුණු වෙන ගමම්ම තව පිරිසකට පුහුණු පුළුවන් උපරිම උදව්වක් අනුග්‍රහයක් සත්පුරුෂයෙක් ලෙස, කල්යාණ මිත්‍රයෙක් ලෙස කරන්න. ඒක තමයි මේ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් සීල ප්‍රතිපදාව උන්වහන්සේට ශක්තිය සැපෙව්වා බලය සැපෙව්වා ඊළඟට පෞරුෂය ඒ උතුම් අසිරිමත් කිසිවෙකුට සම කළ නොහැකි අසම සම බුද්ධ පෞරුෂය ගොඩ නැගුවා උන්වහන්සේගේ අභ්‍යන්තරික ශීල ප්‍රතිපදාව නිසා. එය අපි තේරුම් ගත යුතුයි මේ ගෞතම බුදුසසුන මෙතෙක් නොපිරිහෙන ප්‍රධාන හේතුවක් ලෙස. හඳුනන දැන් අපි සීලය කියන වචනය නිර්වචනය කරගන්න උත්සාහ කරනකොට අපිට කය වචනය සිත මේවා යහපත් කරගත්තාම සමනය කරගත්තයින් පස්සේ අපි සීලවන්තයෝ කියලා අපිට පිළිගන්න පුළුවන්. දැන් මේ ගෞරවය කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලි කරා බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ කියලා හැඳින්වූ ගෞරවයට පත් උනේ සීල නිසා කියලා. එතකොට දැන් ගෞරවය දී ගෞරවය ලබන පුරුද්ද පිළිබඳව තමයි උන්වහන්සේ අපට කියලා දෙන්නේ. හැබැයි මේ ගෞරවයට අපේ සමාජයේ ලෝභයි. ගෞරවයට කැමති. හැබැයි ගෞරවය ලබාගන්නේ ගෞරවය දීලද කියන ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ තමන් කය වචනය හික්මවාගෙනද මේ ගෞරවය ලබන්න උත්සාහ කරන්නේ. එතකොට මේ ගෞරවය ලැබීම කියන කාරණය, තමන් ගෞරවණීය වීම කියන කාරණය ඇතුලේ සීලය කියන පැහැදිලි කිරීම කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාවත් අපි ටිකක් පැහැදිලි කරගමු. ඔව් අජිර ඊටාම වැදගත් දැන් අපේ පාලකයෝ විදියට ආයතන ප්‍රධානීන් විදියට තව කෙනෙක් රාජ්‍ය නායකයෙක් විදියට අපේක්ෂා කරන්න පුළුවන් මට අනිත් අය ගරු කරන්න ඕන කියලා. මං එනකොට මූලාසන දෙන්න ඕනේ. මං එනකොට නැගිටින්න ඕනේ. නැත්තම් මම එනකොට විශේෂ අවධානයක් තියෙන්න ඕනේ. නැත්තම් මගේ බසට අවනත වෙන්න ඕනේ. ආදී වශයෙන් කෙනෙකුගේ තියෙන්න පුළුවන් අභිලාෂ. ඒ අභිලාෂ සම්පූර්ණ කරගන්න ඕනි නම් එයා කරන්න ඕනි දේ තමයි රාජ්‍ය පාලකයෙක් විදියට හෝ ආයතන පාලකයෙක් විදියට ඒ ආයතන නීති රීති සමුදාය උල්ලංඝනය නොකර පිළිපදින්නෙක් වෙන්න ඕනි ඉස්සෙල්ලම. ඉස්සෙල්ලම එයා එතෙන්ට එන්න ඕනි. ඊළඟට එයා එන්න ඕනි තැන තමයි එයාගේ පුද්ගලික ජීවිතේ. එයාගේ පුද්ගලික ජීවිතේ උපරිම සදාචාර සම්පන්නකමට එයා එන්න ඕනි. දැන් සදාචාර සම්පන්නකම කියන එක හැබැයි රටෙන් රටට වෙනස් වෙනවා. රටෙන් රටට ඒක වෙනස් වෙනවා. දැන් සමහර රටක සදාචාරය කියලා පිළිගන්න එක නෙමෙයි වජිර තවත් රටක සදාචාරය කියලා පිළිගන්න. උදාහරණයක් විදිහට ඇමරිකාවේ සදාචාරය සම්බන්ධව තියෙන නිර්ණායක ප්‍රංශයේ සදාචාරය සම්බන්ධ නිර්ණායක නොවෙන්න පුළුවන්. සමාන ඒවාත් තියෙන ගම. එංගලන්තේ තව එකක් තියෙන්න පුළුවන්. ඒක ආසියාතික රටකට එනකොට සදාචාරය කියන කාරණාව සම්බන්ධව තියෙන වෙනමම නිර්ණායක ටිකක්. දැන් ලෝකේ බලගත්ු රටවල් වලදී ඇත්ත වශයෙන්ම කිව්වොතින් සදාචාරය ගැන පුද්ගලයාගේ එයාට ගරු කරන්න පෙර හෝ එයා පාලනයේ තියාගන්නට ප්‍රධාන වශයෙන් සලකා බලනවා. දියුණු රටවල් වල ඒ පුද්ගලයාගේ සදාචාරය චරිතවත් බව දුසිරිතෙන් එයා වැළකී සිටීම කියන එක එයාට ඊළඟ සැරේ පාලන බලය හිමි වෙනවද නැද්ද කියන එක සම්බන්ධව තීන්දු කරනු. ආසියාතික රටවල එච්චරටම ඒවා බලන්නෑ මොකද තාම මේ ඒ වගේ කාරණා සම්බන්ධව අපේ දියුණු මානසිකත්වයක නැති නිසා. ඇන් අපේ සමහර ගති සිරිත් අපේ වගේ ආසියාතික රටවල් වල සලකන්නේ උදාරගති විදියටන. ඇන් උදාහරණයක් ඉදිර කිවොත් ටිකක් දැඩ්ඩී තරදඬු මිනිස්සුන්ට හිංසා කරන එක්කෙනෙක් හිටියොත් එහෙම එයා සමහර විට වීරයෙක් විදියටත් පිළිගන්නවා. එහෙම පිළිගන්නවා. ඒ කියන්නේ කොටින්ම චණ්ඩියා වීරයා වෙනවා අපේ වගේ රටක. දැන් වෙන වගේ වෙන සමාජයක සමහර රටවල් තියෙනවා එහෙම ඒ චණ්ඩිකන් වලට ඒවට කැමති නැහැ. සමහර විට මේ වගේ අපේ වගේ රටවල ආසියාතික රටවල ඒ වගේ අයට තමයි මේ නොමිනේෂන් එකක් වුණත් ගන්න ලේසි. ලේසි සහ ජනතාව වුණත් ටිකක් ඡන්දයක් දෙද්දී ටිකක් කැමතියි නේද? එහෙම නැතුව කොහොමද? කියලා එකක් ඒ ජනතාවගේ තියෙනවා. දැන් ඕක ඇමරිකාවේදී නෑ. ඇමරිකාව අපිට පෙන්වන්න බෑ. ඒ වුණාට ඇමරිකාවේ ඒව නෑ. කැනඩාවේදී චණ්ඩින්ට එන්න බෑ එහෙම. ග්‍රාමීය වදකයින්ට එන්න බෑ. මේ බලයට එන්න බෑ. පළාත්වල ඉන්න පාතාල නායකයින්ට එහෙම එන්න බෑ. මොකද ඒ ඒගොල්ලෝ අපිව පාලනය කරන්න සුදුසු නෑ කියලා ඒ ප්‍රබුද්ධ සමාජවල පිළිගන්නවා. ඒක සමහර රටක ඒක එච්චර වැදගත් නෑ. ඉතින් අපේ වගේ ආසියාතික ඉන්දියාව අපේ රටේ එහෙම එච්චර ලොකු දේවල් නෙමෙයි ඒවා. ඒවත් ඉතින් පාලනයේ කොටස්ම ලෙස පිළි අරගෙන අපි ඉවරයිනේ. අපි අපි පිළි අරගෙන ඉවරයි. ඒවා ඉතින් බෞද්ධයෝ නම් ඒවා ඉතින් හදා ගන්න ඕනේ නේ. මම යෝජනා කරන්නේ ඉතින් බෞද්ධයෝ නම් ඒ වගේ ඒවා හදා ගන්න ඕනේ මේ ඒ වගේ දරදඬු දූෂිත මේ අශිෂ්ට මිනිස්සු තමන් පාලනය කරන්න ඕනෑ කියලා හිතන එක අශිෂ්ට සමාජයක ලක්ෂණයක්. ඒක ශිෂ්ට සමාජයක ලක්ෂණයක් මිසක ශිෂ්ට සමාජයක හැදිච්ච සමාජයක ලක්ෂණයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. දැන් තථාගත ධර්මයට අනුව ඒවා අපි අනුමත කරන ක්‍රම හෝ අනුමත කරන පාලන තන්ත්‍රයන් හෝ අනු ඒ ඒ වගේ ක්‍රමයන් අනුමත කරන ජනතාවක් බෞද්ධ ජනතාවක් ලෙස අනුමත කරන්න අපිට බෑ කියන්න අමාරුයි. කොහොමද බෞද්ධ ජනතාවක් ඒ වගේ ක්‍රම අනුමත කරන්නේ? අපේ ධර්ම වෙනයිනේ. ඒ නිසා ඔබ යම්කිසි ගෞරවනීය බවක්. ඔබගේ පුද්ගලික ජීවිතේ ගොඩ නගාගෙන තිබීම ගොඩ නගාගෙන තිබීම ඔබට අනිකාගෙන් ගෞරවයක් ලැබෙන්න ප්‍රධාන හේතුවක්. තාත්තා විදියට අම්මා විදියට ඔබ ඔබගේ gedara තුල ඒ ගෞරවනීය බව සීලය තුල පිහිටලා ආරක්ෂා කරගත්තේ නැතොත් ළමයි ඔබට අවමන් කිරීම ඔබව නොසලකා හැරීම ඔබ පහත් කිරීම ඔබගේ උපදෙස් පිළි නොපදින්ට පටන් ගැනීම ආරම්භ කරලද නැත් ආරම්භ කරයි නෙමෙයි කරලා දැන්ටම කරලා ඉවරයි මොකද ඔබේ දුර්වලකම් යාට දිගටම පේනවා ඔබේ දුර්වලකම් පේනවා වජර මට පොඩ්ඩක් අවස්ථාව දෙනවා නම් එහෙමයි මට අන්තර්ජාලෙ තිබිච්ච එක ලිපියක් එහෙමයි හම්බුණා ඊයේ කියවන්න එක හරි වැදගත් ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දණ්ඩනයට විදුලි පුටුවට නියම වෙච්ච කෙනෙක් එයාගේ අන්තිම කැමැත්ත ලෙස සටහන් තබපු දෙයක්. එයාගේ අම්මට හරි වැදගත්. ඒ හින්දා මං වෙලාව ඉල්ලගෙන ඒක කියවනවා. ඔහු මිය යන්න පෙර එයාගේ අම්මට ලියපු එක. ආදරණීය අම්මේ අද මේ රටේ නීතිය සාධාරණ නම් මම සමග ඔබත් මේ මරණයට මුහුණ දිය යුතුයි. මට එහා පැත්තෙන් තිබෙන විදුලි පුටුවේ ඔබත් මා සමග සිටිය යුතුයි. මේ විදුලි සැරය ඔබටත් වැදිය යුතුයි. ඔබද මරණයට පත්විය යුතුයි. නමුත් අවාසනාවට මේ රටේ නීති අන්දයි. ඒ නිසා අපි දෙන්න අතීතයේ එක්ව කළ අපරාධවලට අද මට තනිවම මුණ දෙන්න වෙලා. අම්මේ ඔයාට මතකද ඒ සියලු දෙයක්ම පටන් ගත්ත විදිය මට යන්තම් අවුරුදු 3ක් වෙනකොට මම අයියාගේ රස කැවිලි හොරකම් කළා ඔබට මතක ඇති එදා ඔයා මට මුකුත්ම නොකිය හිටියා මට ඒව ගන්න එපා කිව්වේ නෑ ඔයාට හොඳටම මතක ඇති මට අවුරුදු 5ක් විතර වෙනකොට මම අල්ලපු ගෙදර මගේ යාළුවාගේ සෙල්ලම් බඩු විටින් විට සොරකම් කරගෙන ඇවිත් ගෙදර හැංගුවා ඔයා ඒව දැක්කා ඔයා මට මුකුත්ම කිවේ නෑ. ඔයා ඒව නොදැක්ක ගානට හිටියා. අම්නේ ඔයාට මතක ඇති එතකොට මට අවුරුදු 12ක් විතර ඇති. නැන්දාගේ පුතා මගෙත් එක්ක සෙල්ලම් කරලා ඉවර වුණාම මම එයාගේ බෝලේ ගරාජ් එකේ හැංගුවා. ඔයා ඒක දැක්කේ නෑ කියලා එයාට කිව්වා. ඔයාට මතකද මම අවුරුදු 15ක් විතර වෙනකොට ඉස්කෝලෙන් කට්ටි පනින්න ගත්තා. තාත්තට ඕන වුණා මට දඬුවම් කරන්න. නමුත් ඔබ ඒකට ඉඩ දුන්නේ නැහැ. වගේම ඒ අවස්ථාවලදී තාත්තා එක්ක නිතරම රණ්ඩු වුණා මාව බේරගන්න. සමහර වෙලාවට ඔයා නිතරම මම කොච්චර වැරදි කළත් මාව නිවැරදි විදියට කියමින් මගේ පස්සෙන් සිටියා. ඔබ නිතරම කිව්වේ මම තවම තරුණයි. සමහර විට මගේ ගුරුවරු වැරදි වෙන්නේ නැති කියලා. මට මොකක් හරි වැරද්දක් කරනවා ඇති. ඒකයි මම පාසලට යන්න නැති වෙන්න හේතුව කියලා ඔබ හැම වෙලාවෙම මාව ආරක්ෂා කළා. මට අවුරුදු 17ක් වෙනකොට ඔයාට මතක ඇති මම ගෙවල් ළඟ ගෙදරකින් බයිසිකලයක් හොරකම් කළා. ඔයා ඒ ගැන කාටවත්ම කිව්වේ නැහැ. මම ඒක වෙන කෙනෙකුට විකුණුවත් ඔයා සද්ද නැතුව හිටියා. ඔයා මට ගොඩක් ආදරය කළා. ඔව්. ඔයා මට ගොඩක් ආදරය කළා. මාව හරිමකට ගන්න, මාව හරියට හදන්න, මාව නීතිගරුක කෙනෙක් කරන්න ඔයාට ඕන උනේ නැහැ. ඔයා නිතරම මාව හොරතල් කළා. ඒක නිසා ටිකෙන් ටික පටන් ගත්ත හොරකම වංචාව ටිකෙන් ටික වැඩි වුණා. අද මම මේ විදුලි පුටුව පෙනිපෙනී මරණය අභියස ඉන්නේ බැංකුවක් මංකොල්ල කාලා. මිනිහෙකුත් මරලයි. මම පොඩි කාලෙම ඔයාට මාව හදන්න තිබ්බා. හොඳ මගට ගන්න තිබ්බා. හොඳ නරක කියා දෙන්න තිබ්බා. ඒ දැන් ඒවට පරක්කු වැඩි. ඔබ මේ කියවන විට මම මේ ලෝකේ නෑ අම්මේ. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මීට ආදරණීය ඔබේ පුතා. ඒ අම්මට මරණයට ආසන්න විදුලි පුටුවේ ඉඳන් ඔහුගේ අන්තිම කැමැත්ත විදියට ලියලා ඔහු ඒ නිලධාරීන්ට දීපු ලියමනේ සිංහල පරිවර්තනයක් මට ඊයේ කියවන්න ලැබුණේ මේක. මං එහි වහාම print out එකක් ලබා ගත්තා. මොකද අද සාකච්ඡාවට ඒක හරි ප්‍රයෝජනවත් නිසා. මේ තමයි අම්මලා ගෞරවය විනාශ කරගන්න හැටි. මේ තමයි සමහර ගෙදරක තාත්තා කෙනෙක් ගෞරවය විනාශ කරගන්න හැටි. එයා සීලයක හිටියනම් කවදාවත් එයාගේ පුතාට ඒ දුස්සීලවන්තකමට ඉඩ දෙන්නේ නැහැ. එයාගේ හිත කෙලෙසගත්තු හිතක්කින්ද තමයි එයාට පුළුවන්කම ලැබුණේ එයාගේ ළමයට ඒ තාම අපිරිසිදු හැසිරීම් වලට ඉඩදීලා ඒවා ළමාකමට කරන හුරුතලයට කරන නොදන්න කමට කරන දේවල් ලෙස අර්ථකථනය කරවන්න. මම ඔබට යෝජනා කරනවා මේ ගොඩක් අම්මලට මූණ දෙන්න වෙච්ච කතාව. ගොඩක් දරුවන්ගේ ජීවිත ඉරණම තීන්දු වෙච්ච ඇත්ත කතාව මේක. ඇත්තටම ඔහු කිව්වා වගේ ඒ දඬුවම දෙන්නටම හිමි විය යුතුයි. ඔහු අපරාධකාරයෙක් වෙනකම් බලා සිටපු කෙනත් ඇත්තටම අපරාධකාරයෙක්. එනිසා ඔබ හොඳට අවබෝධ කරගන්න දේවල්. හොඳට වටහා ගන්න. ආයතන පාලකයෙක් නීතිගරුක වීම. යුක්තිගරුක වීම. ඔහු සදාචාරය ඉක්මවන්නේ නැති කෙනෙක් වීම. කොච්චර වැදගත් අනිත් එක්කෙනාට නිවැරදි වෙන්න. ඔබට ගරු කරන්න විතරක් නෙවෙයි. ඔබ එපයි කියන දේ නොකර ඉන්න එයාට ශක්තිය ලබා දෙන්නේ. ඔබ කරන්ට කියන දේ කරන්ට එයාට ශක්තිය ලබා දෙන්නේ. ඔබගේ තියෙන සීලවන්තකම. මම ආයතන ප්‍රධානි. මගේ පන්සලේ නොකල යුතු දේවල් ගැන මම මගේ ශිෂ්‍යයින් අවවාද කරනකොට මම හොඳින්ම දන්නවා ඒගොල්ලෝ පළමුවෙන්ම බලන්නේ ලොකු හාමුදුරුවෝ ඒක නොකර ඉන්නවද කියලා. මම කරන්න කියලා සමහර දේවල් වලට මගේ ශිෂ්‍යයින්ට අවවාද කරද්දී ඔවුන්ගේ දැඩි අවධානයක් යොමු වෙනවා මම ඒව කරනවද කියලා. මොකද හේතුව මට ගරු කරලා මේම කරන්න කියලා මගේ බලයෙන් මම අනිත් අයට නියෝග දුන්නට වැඩක් නැහැ. වැදගත් දේ වන්නේ මම ඔවුන්ට බලය පාවිච්චි කළා කියන දෙයට වඩා මම මගේ ආයතනය තුළ කරමින් හෝ නොකරමින් ඉන්නදේ. ඒ තමයි තාම වැදගත්දේ වන්නේ. එනිසා ඔබ ඔබට ගරු කරන්න ඔබට වටිනකන් දෙන්න ඔබට අගයක් දෙන්න ආදිවස්සයෙන් බලාපොරොත්තු වෙන්න පාමකුත්. ඔබට බලාපොරොත්තු නොවෙන තරං අගයක් හම්බවෙයි. වටිනකමක් හම්බවෙයි. ඔබ අම්මෙක් විදියට තාත්තෙක් විදියට ආයතන ප්‍රධානියක් විදියට රාජ්‍ය පරිපාලකයෙක් විදියට රාජ්‍ය නායකෙක් විදියට ප්‍රාදේශීය දේශපාලඥයෙක් විදියට නොකළ යුතු ඒව නොකරින්. කළ යුතු ඒව කරන්න. වලකින්න ඕනි ටිකෙන් වැලකිලා ඉන්න. පුහුණු කරන්න වඩන්න තියෙන ටික වඩන්න පුහුණු කරන්න. ඔබට ගරු කරන්න කියලා කාටවත් කියන්න ඕනේ නැහැ. ඔබට ගරු කරයි. ඔය එහෙම ඉඳපු උතුම් පාලකයෝ සමහර අය අද මේ රටේ දෙවිවරු විදියට සලකනවා. මහස්සෙන් රජ්ජුරුවෝ මින්නේරි දෙවියෝ බවට පත්වන. මින්නේරි දෙවියෝ බවට පත්වන. රංවල දෙවියෝ කියලා ඔය කොළඹ හංවැල්ල ආදී ප්‍රදේශයේ මිනිස්සු සීතාවක පලාතේ සලකන දේවතාවෙක් ලෙස සලකන උතුමෙක්ගේ මේ පිළිරු ඔබ දැකලා තියෙනවා. ඔහුගේ ඉතිහාස කතන්දරය හොයාගත්තොත් ඔහු උප්පත්ති දෙවියෙක් නෙමෙයි. සම්මුති දෙවියෙක්. ගමක වුණත් ගමක වුණත් සීලවන්තව හිටපු, ගුණවන්තව හිටපු, ප්‍රතිපත්ති ගරුකව හිටපු, දුරාචාරයට නොගිහිල්ලා පලාතක් පාලනය කරපු අය ඉන්න කොටත් මියගියාමත් මිනිස්සු ගරු කරනවා. එයා මිනිස්සෙක් නෙමෙයි එයා දේවතාවෙක් කියලානේ. එයා දේවතාවෙක් කියලා ගරු කරනවා. වන්දනා කරනවා. අගයක් දෙනවා. එනිසා ඔබට වජිර අහපු ප්‍රශ්නයට අනුකූලව කෙවොත් ගෞරවය ඕනි නම් ඔබ අනිත් එක්කෙනාට හානි කර ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි. රටට හානි කර ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයි. ජනතාවට හානි කර ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරයින්. ගෙදරට හානි කර ප්‍රතිපත්ති ඔබ ක්‍රියාත්මක නොකරයින්ද. ඔබ අනිත් එක්කෙනාව රකින අනිත් එක්කෙනාගේ දේවල් රැකෙන අනිත් එක්කෙනාගේ පවුල් සංස්ථාව රැකෙන අනිත් එක්කෙනාගේ විශ්වාසය රැකෙන විදියට ඔබ කතා කරන්න වැඩ කරන්න හැසිරෙන්න මේ කිව්වේ මොකද්ද පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී නේ මේ හතරනේ මම ඔබට මේ කිව්වේ අනිත් එක්කෙනාගේ ජීවිතේ රකින්න කෙනෙක් වෙන්න ඔබට රැකවරණි හම්බෙයි අනිත් එක්කෙනාගේ දේපල රකින්න කෙනෙක් වෙන්න ඔබගේ දේපලටත් රැකවරණයක් හම්බ වෙයි. අනිත් එක්කෙනාගේ පෞල් සංස්ථාව රකින්න කෙනෙක් වෙන්න ඔබගේ පෞල් සංස්ථාව ආරක්ෂා කරන්නත් ඒකට ගරු කරන්නත් පටන් ගනි. අනිත් එක්කෙනා බොරුවෙන් නොරවටන කෙනෙක් වෙන්න ඔබටත් විශ්වාසය හම්බ වෙයි. ඒ නිසා ආදරය, ගෞරවය මේ හැමදේම ලැබෙන්නේ කෙනෙකුගේ ශීලවන්තකමත් එක්ක. ඒක තේරුම් ගමු. හඳුරන්නේ දැන් අත්‍තරම මේ මේ ඍජුව සීලය කියන කාරණය අපි හොයාගන්න දරන උත්සාහයට වැඩිය මේ වක්‍රාකාරයෙන් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් විදි කොච්චර තියෙනවද මේ සීලයත් එක්ක බැඳිලා සමහර වෙලාවට අපට අහිමි වෙන දේවල් යම් තැනක තියෙනවද ඒ අහිමි වෙන දේට හේතුව දුස්සීලකම වෙන්නට පුළුවන්. එතකොට අපිට කවුරු හරි ගෞරව කරන්නේ නැත්නම් අපිට සමාජ ප්‍රසාදය අහිමි වෙලා යනවා නම් එතෙන්ට හේතුව දුස්සීලවන්තකම වෙන්න පුළුවන්. මේ කාරණාව තමයි හම්දුරු පැහැදිලි කළේ. හම්දුරු දැන් අපි ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා මේ අර විවිධ දර්ශනවාද එහෙම නැත්නම් විවිධ ඉගැන්වීම් විවිධ විශ්වාස පස්සේ ගිහිල්ලා අර මේ ආ ඒක කරාට කමක් නැහැ මේක කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක වැහෙනවා කියන අර මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉන්නවා. ඒ කියන්නේ මේ පව් හොදලා දාන්න දුක්ගිනි අර ජලයෙන් හොදලා දාන්න වගේ අදහස් වලට එන්න පුළුවන් කියලා හිතනවා. එහෙම වුණයින් පස්සේ මේ සීලෙන් ඒ දේ කරන්න බැරුණයින් පස්සේ අපි දානෙන් ඒ දේ කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දානපතියෙක් වෙලා සාමාන්‍යයෙන් මේ දානය කියන ගුණාංගය වඩාගෙන මේ දුස්සීලවන්තකමට පිරුවටයක් අඳින්න උත්සාහ කරනවා. දැන් මේ කාරණාව ගොඩක් වෙලාවට අපි අත්දකිනවා. ඉතින් ඒ නිසා මේ දානය සහ සීලය එක්ක තියෙන මේ පැහැදිලි අපැහැදිලි සම්බන්ධතාවය පිළිබඳව හාමුදුරනේ අපි යම් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. ඔව් ඇත්තටම මේ දැන් දානය සහ සීලය පිළිබඳව සම්බන්ධකමක් අපිට පේනවා හේතුව යම් කෙසේ ආකාරයකට වරදකාරී ක්‍රමවේද ඔස්සේ නැත්නම් අවනීතිය හෝ අධර්මය ඔස්සේ ජීවිතයක් ගත කරන කෙනෙක් දම්පැම් දීමෙහිදී ඊටාම මේ ඉහලින් කටයුතු කරන අවස්ථා අපි සමාජයේ අපි හැමෝම තුලින් ප්‍රකට වෙන නිසා බොහෝ අවස්ථාවල අපිට පේන නිසා අපි අපිට එනව අදහසක් වජිර කියපු ප්‍රශ්නේ මේ දම් දුන්නම හොඳට ලොකු පින් ටිකක් කරාම අපේ දුසීලවන්තකම්වල විපාක අපිට එන්නේ නැද්ද? එහෙනම් වජිර එහෙම එන්නේ නැත්තම් වජිර භාග්‍යවතුන් වහන්සේ ඇයි අපිට වදාලේ ඔබ සීලයක පිහිටලා සිල්වතුන්ට දන් දෙන්න කියලා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං කියලා දක්ඛිනා විභංග වැනි උතුම් සූත්‍රවල අවධාරණය කරනවා දානයක උපරිම ඵලය ලබා ගන්නට නම් ඔහු සීලයක පිහිටලා ඉඳගෙන සිල්වතුන්ට දන් දෙන්න ඕනේ කියලා. දැන් දන් දීමෙන් දුස්සීලවන්තකමේ ප්‍රශ්නේ විසඳෙනව නම් සීලයක පිහිටලා සිල්වතුන්ට දන් දෙන්නයි කියලා කියන්නේ නෑනේ වජිර. එහෙමයි. ඒ විසඳෙන්නේ නෑ. දුස්සීලවන්තකමටත් විපාකයක් හම්බ වෙනවා, දන් වලටත් ආනිසංසයක් හම්බ වෙනවා. දන්වලටත් ආනිසංසයක් හම්බ වෙනවා. දීපුවා ඉතින් කොයි තැනක හිටියත් ලැබෙනවා. සතර පහේ හිටියත් දීපුවා ලැබෙනවා. දීපුවා ලැබෙනවා. ඒක ගැන කිසි සැකයක් නැහැ. අන්තිම දු සිල්වත්ව ඉඳගෙන වුණත් දානයක් දුන්නයි කියලා ඒකේ ආනිසංස නැති වෙන්නේ නැහැ. හැබැයි ලැබෙන භවය තීරණය වෙනවා දානය මත නෙමෙයි එයාගේ සීලාදී ගුණ මත. එහෙනම් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම හොඳට දම් දෙන කෙනෙක් නිසා මගේ ඔය සීලයේ තියෙන ප්‍රශ්න ටික අකාමකායයි කියලා එහෙම හිතන්න එපා. දැන් ඕකට පොඩි පදනමක් අපිට හම්බ වෙන්නේ මේ අටමහ කුසල් පින්කම් අතර පෙන්නපු කටින වස්ත්‍ර පූජාවේ ආනිසංස ගැන කියනකොට එක තැනක් තියෙනවනේ වජිර අවධාරණයක් කරලා ඒ ආනිසංසවල කටිනානිසංස යන්නේ ආනන්තරීය පාප කර්ම ඇරුණුකොට සෙසු අකුශල ධර්මයන් යටපත් කිරීමේ බලය තිබෙනවාය මේ මහා දානමය කුසලය තුල කියලා. මොන දානමයද? කටින වස්ත්‍ර පූජාව තුල කියලා. ඉතින් ඒක ඔය වැකියක් විදියට කිව්වට එය નિયම කටින වස්ත්‍ර පූජාවක් බවට පත් කරගන්නම කොච්චර කරුණුකාරණා යෙදෙන්න ඕනද ඔය කරන හැම කටිනයක්ම එහෙම මේ බලගත්තු අකුසල් යට කරපු බලගත්තු කුසල් කුසලයක් ලෙස ඉදිරිපත් වෙන තරම් බලවත්ව කෙරිච්චද හාමුදුරනේ අවසර දැන් ඒ මුලාව සහ ඒ මුසාවාදය නිසානේ මේ කටින සඳහා මේ තරම් තරංගයක් පොරයක් ඇති වෙලා තියෙන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම මේ එක්තරා විදියකට මිනිස්සු පවට බයයිනේ වජිර. පව් කරාට මේ අපි කවුරුත් පව්වලට බයයිනේ. එතකොට පුදුදහමේ මේ පව් හෝදන සමාකරන මොකක්වත් ව්‍යාපෘතියක් නැහැනේ. බුදුදහමේ කියන්නේ කරොත් එනවා. මූණ දෙන්න වෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං වපුරණේවා නෙලන්ට වෙනවා. ඈ ඉන්දුවේ කජුනම් කඩන්න වෙන්නේ කජුම තමයි. කජු ඉඳලා අඹ කඩන්න බෑ. ඕවා ඉතින් බෞද්ධයන්ට දැන් පත්තියන් වෙලානේ. දැන් අර පොඩි හරි අස්වැසිල්ලක් තියෙන කටිනානිසංසහනකොටනේ. මේ මම කරපු දේවල් තියෙනවා අයහපත් ඒවා. ඔවා ටිකක් හරි අකාමකායයි මේ කටින වස්ත්‍ර පූජාව කරාම කියලා අර කටිනානිසංසවල තියෙන විස්තරයෙන් අපි යමක් ගන්නවා. හැබැයි ඒක කටින වස්ත්‍රේ පූජා කරන දායකයාගේ ගුණ සම්පත්තිය ඒකට බලපානවා. පිළිගන්න උත්තමයාණන් වහන්සේගේ සීල සම්පත්තිය බලපානවා. ඊට අදාළව රැක්ක විනය පද්ධතිය බලපා ගොඩාක් ඒවා මතයි යානිසංස ලැබුණත් ලැබෙන. ඒකේ කියන්නේත් මේ අනිත්පව් හේදෙනවා කියලා නෙමෙයි. ඊළඟ භවය තීරණය වෙනකොට මේක බලගතුම කුසල කර්මයක් නිසා ඒක ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ඊළඟ භවය සකසන පළවෙනිම ප්‍රධානම චිත්තය බවට ඒකපත් වෙනවා. හැබැයි එකකින් කියනවාද ඉපදුනාට පස්සේ යාට අරව එන්නේ නැහැ කියලා. ඒව එන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ හොඳ පිනක් කරලා එයා කටිනානිසංශ ඉදිරිපත් වෙලා යාට එයා අනන්තර්ය පාප කර්ම කරපු කෙනෙක් නෙමෙයි සාමාන්‍ය අකුසල් කරපු කෙනෙක් එයාට ඔන්න හම්බ වෙනවා රාජ්‍යත්වයක් කටිනානිසංස බලෙන් ඉතින් ඔය කියන රජවරුන්ට ප්‍රශ්න නැද්ද නේද තුනෙන් දෙකේ ප්‍රශ්න තියෙනවා ඊළඟට ඉන්න කට්ටිය කීයකට විකිණෙයිද කියලා ප්‍රශ්න තියෙනවා ප්‍රත්‍යන්ත ජනපදවල කැරලි ගහයිද කියලා ප්‍රශ්න තියෙනවා නේ හෙට මොන උද්ඝෝෂණය දෙන්නේ කියලා හැන්දෑවේ බලන්න ඕන CID එක කැඳවලා. මොනතරම් ප්‍රශ්නද ඉතින්? ඇත්ත වශයෙන්ම එච්චර ප්‍රශ්නතෝගයකට මූණ දිදී ඉඳවීමත් කුසල විපාකනේ. ඒ රජකමේ සාන්තිය තිබුණට ඒ ශාන්තිය ඇතුලේ මුණ තරම් ගිනිගෙන දැවෙන මැද්ද? මම ඔය මරදාන ජයසේකර ආරාමේ ඉඳිද්දී මට මේ පේනවා ඒ පන්සල ගාවින් ප්‍රධාන පාරක් තියෙනවා. එතනින් යනවා මේ ආරක්ෂකයෝ එක්ක මේ වාහන. යනවා මේ දැන් ආරක්ෂකයෝ එක්ක යන වාහන අතර එකක් තමයි අර බැලිකඩ බන්ධනාගාරේ බස් එනවා මේ මාලිගා කන්දි උසාවියට. එතකොට මම බලන් ඉන්නවා ඒගොල්ලෝ අරන් යන්නේත් ආරක්ෂාව මැද විශේෂත්වය තමයි ඒ ඒ බන්ධනාගාල නිලධාරීන්ගේ තුවක්කු මේ හිරකාරයෝ දිහාවට අල්ලගෙන තමයි ඒගොල්ලෝ යනකොට යන්නේ. ඊළඟට පාලකයෝ නායකයෝ යනකොට මම දැකලා තියෙනවා එතකොටත් අර වගේම තුවක්කු කට්ටිය යනවා. හැබැයි ඒවා අපේ පැත්තට අල්ලගෙන යන්නේ තුවක්කු. දෙගොල්ලමටම තුවක්කු නැතුව එළියට බහින්න බෑ. වටේට තුවක්කුකාරයෝ ඉන්නම ඕනේ. දැන් ඒ නිසා මේ වජිර මේ ඔය අටමහා කුසල් කරලා හෝ ඒ කටින හිම කරලා අර ප්‍රශ්නේ ඉවරයි කියලා හිතන්න එපා. ප්‍රශ්නේ තියෙන වෙන විදියකට. හිරේ තමයි ඉන්නේ. හැබැයි හිරේ ඉන්නව වෙන විදියකට. දැන් සමහරු හිරේ ඉන්නවා පැදුරේ, සමහරු හිරේ ඉන්නවා මෙට්ටේ. ඉන්නේ හිරේ. තේරුණානේ ඒක ඒක තේරු ඉන්නේ හිරේ. හඳුන දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න ධනය ඕනනේ. හම්බ කරන්න. තමයි අපි මේ හැමදේම කරන්නේ මහන්සි වෙන්න කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි අපි මේ ධනය හොයාගෙන උපයාගෙන ගමන් කරනවා. එතකොට අපිට සීලය අමතක වෙනවා. හැබැයි කඳු ගහන ධනයයි බොහොම පුංචි සීලයයි මහා පරතරයක් තියෙන කුසල සම්පත්තීන් වල පරතරය ගත්තෙන් පස්සේ ඒක මහා විශාල විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් අජර දැන් අපි අධාර්මිකව අයුක්ති සහගතව අවිනයෙන් ප්‍රකෝටි ගණන් තනිය හොයන්න පුළුවන්. හොයන්න පුළුවන්. ඒව දම්පැම් දෙන්න පුළුවන්. අනිත් අයට සමාජ සේවා කරනවා වෙන්න පුළුවන් නේ. ඒ ඕන එකක් අපිට මේ කරන්න පුළුවන්. හැබැයි එයා මනසින් පොහොසත්ද කියලා ඇහුවොත්. එයා මනසින් පොහොසත්ද කියලා ඇහුවොත් එයා ඉන්නේ හැමතිස්සෙම තැවි තැවි. දැවි දැවි. දුස්සීලවන්තකම තියෙන හැම මිනිස්සයම හැම තප්පරයක්ම ගෙවන්නේ දැවි දැවි තැවි තැවිනේ. ඒක ධනයෙන් වහන්න පුළුවන් එකක් නෙවෙයිනේ. පුදුම බයවල් එන්න පුළුවන්. මාගේ හඬපටය එයිද එළියට. පයෙන් ඉන්න පුළුවන්. අසහනයක් ඇති ගැනීමක් බයක් ඉන්න පුළුවන් වචන. කෝටි ගණන් ධනය තිබුණට ඒ තමන් යම්කිසි විනය විරෝධී දුරාචාරවත් හැසිරීමක නියලිච්ච පුරවැසියෙක් හෝ පාලකෙක් හෝ නම් එයා ඉන්න තැති ගැනීමක. එයා ඉන්නේ අසහනයක. බලන්න එයාගේ දුසිල්වත්කම විසින් එයාට අර මහා ධනස්කන්ධයෙන් ලබන්න පුළුවන් සතුට දීලා නැහැ. ඒ කියන්නේ එයා එයා බිඳ හෙලපු සීලය නැත්තම් ප්‍රතිපත්තිය එයාගේ ජීවිතයම ගිනි තියනවානේ. ලස්සන මාලිගාවක යෝධ වාහනයක නේ. කෝටි ප්‍රකෝටි ගණන් ධනය තියනවා මෙරට සහ පිටරට. හැබැයි අසහනෙන් ජීවත් වෙනවා. එහින්ද ඔබ මම තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ සීලය නැතුව කොච්චර හම්බුණත් කොච්චර හම්බුණා. අසහනෙන්ම තමයි විඳ ඒවා භුක්ති විඳින්නේ. කෑවත් ගිලෙන්නේ පිච්චිලා යන්නේ බත් ඇතුළට යනකොට. Taman එලිදරව් වෙයිද? Tamanට දඬුවම් හම් වෙයිද? Tamanට ප්‍රශ්න වෙයිද? ඕකම පරලෝකදී වුණත් වෙනවනේ. දැන් ඒ වගේ ඇත්තෙක් මැරුණොත් දම්පැන් දීලා තියෙනවා, හොඳට දීලා තියෙනවා. ඒ නිසා ලැබෙයි. හැබැයි මතක තියාගන්න එයාට ලැබුණට එයා බොහෝ විට උප්පත්තිය ලබන්න පුළුවන් දුගති ස්ථානයක. එයාගේ තිබිච්ච දුස්සීලවන්තකමේ ප්‍රතිඵලයේ විදියට එයා දුගතියක තිරිසන් ආත්මයක ප්‍රේතාත්මයක එවැනි තැනක තමයි උප්පත්තිය ලබන්ට ඉඩ තියෙන්නේ. ප්‍රතිපත්ති කඩලා කොච්චර දම්පැන් දීලා තිබුණා. ඒ නිසා මම යෝජනා කරනවා ඔබ පාලකෙක් විදියට නම් ආයතන ප්‍රධානියෙක් විදියට නම් මොන තරම් දන් දුන්නත් වැඩක් නැහැ. මොනතරම් දන් දුන්නත් වැඩක් නැහැ. ඔබ සීලය රකින්න නැත්තම්. මොකද ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දාණය තමයි අබේ දාණය. ජනතාවට ඕනේ අබේ දාණයනේ. අබේ දාණය කියන්නේ මොකක්ද? මට නිර්භයව මේ සමාජ ජීවත් වෙන්න පුළුවන්. මගේ ජීවිතේට අනතුරක් නැහැ. මගේ දේවල් මං කොල්ල කන එකක් නැහැ. රජය විසින් හෝ පාලකයා විසින් ගන්න එකක් නැහැ. මගේ පවුල් සංස්ථාව මට අහිමි කරන එකක් නෑ. මාව බොරුවෙන් වංචාවෙන් රවට්ටන එකක් නෑ. මාගේ සමාජය කේලම් කියලා බිඳවන එකක් නෑ. මේ ආදී වශයෙන් පාලකයෙකුගෙන් අපේක්ෂා කරනවා ආයතනික ප්‍රධානියෙකුගෙන් අපේක්ෂා කරනවා අපි මොකද්ද අභය දාණය අපිට බය නැතුව ඉන්න පුළුවන් සමාජයක් ඇත්තටම ඔහු සීලවන්ත වෙනවා යනු කුමක්ද අපිට දෙන්න පුළුවන් ලොකුම දේ දීලා තියෙනවා. ඔහු ප්‍රතිපත්තිගරුක සහ ඔහු නීතිගරුක කෙනෙකු බවට පත්වීමෙන් අපට අර භෞතික ආහාර වේලක් දෙනවට වඩා හරීම වටිනවනේ. ඒ කියන්නේ ජනතාවට හොරකම් නොකරන රටක් හදලා රට පෝෂණය වෙන්න රට දියුණු වෙන්න ඉඩ සැලසීම සමෘද්ධි දෙනවට වඩා උතුම්. ඒක උතුම්නේ. හොරකම් නොකරන රටක් සමාජයක් හැදුනොත් සමෘද්ධි දෙන්න ඕනේ නෑනේ. හොරකම් කරන්නේ නැත්නම් පාලකයෝ පරිපාලකයෝ නායකයෝ ජනතාව මේ කවුරුක්වත් හොරු නෙවෙයි නං. එතකොට ඒ රට ඇත්තටම දියුණු වෙනවනේ. ඔය දියුණු වෙච්ච රටවල් කියන ඒවායේ තියෙන විශේෂ එක ලකුණක් තමයි ඔවුන් දියුණුව ලබාගත්තේ කොහොමද කියන එකට වඩා දියුණුව පවත්වගෙන යන එකක් තමයි හොරකම් දූෂණය වංචාව වැරදිවට අවම කිරීම. දැන් එවැනි තත්වයකට පාලකයෙකු නීතියක් රීතියක් Taman තුල ක්‍රියාත්මක කරොත් රට තුල ක්‍රියාත්මක කරොත් එතකොට අපිට අර ද්‍රව්‍ය දන් දෙන්න ඕනි නෑනේ. ද්‍රව්‍ය දන් දෙන්න ඕනේ නෑ. මොකද අපිට ද්‍රව්‍ය සම්පාදනය කරගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒකනේ රාජාභවතු ධම්මිකෝ කී කිය අපි නිතර කියන්නේ. ඒ රාජාභවතු ධම්මිකෝ කිව්වේ ඒ කියන්නේ ඔක්කොටම වඩා උඩින් රජා ඉන්න කාලේ. දැන් එහෙම නෑ ඔක්කොටම වඩා උඩින් තියෙන නීතිය. නීතියේ පරමාධිපත්‍ය තමයි තියෙන්න ඕනේ. දැන් එය සුරක්ෂිත කරොත් අපි සියලු දෙනාම සස්්‍රීකයි ඊට පස්සේ. දෙවියෝ කල්වැසි හරි වස්සෝනවා. අපගේ බවබෝග සම්පත් වැඩෙනවා. මොකද නීතිගරුක සමාජයක්. යුක්තිගරුක සමාජයක්. සීලවන්ත ප්‍රතිපත්තිගරුක පාලකයෙක්. මේක මතක තියාගන්න මේ ගෙදර පාලකයාත් මෙතන ඉන්නවා. පන්සලේ පාලකයාත් <laughs> මෙතන ඉන්නවා. ඉස්කෝලේ පාලකයාත් මෙතන ඉන්නවා. ඔය ඔක්කොම වරදින්නේ ඔය හැම තැනකම ඉන්න නායකයෝ පාලකයෝ ප්‍රතිපත්තියට එන්නේ නැති වුණා. හම්බුනේ දැන් ඔය විදියට සාකච්ඡා කරයින් පස්සේ මේ විනය කියන වචනය සීලයට අදි වචනයක්ද එහෙම නැත්නම් සීලයට ඉහළින් දැන් අපි හැමතිස්සෙම දැන් මේ දවස්වල රටේ අලුත් මාතෘකාව තමයි විනයවත් රටක් හදන්න ඕන. ඔබ වහන්සේ කියපු විදිහට මේ වංචාවෙන් දූෂණයෙන් තොර ප්‍රතිපත්තිකරුක රටක් හදන්න ඕන. ප්‍රතිරූප දේශයක් හදන්න ඕන. එතකොට අපි අර කිව්වා වගේ සමෘද්ධි දෙන්න, ආධාර දෙන්න, සෙවිලි තහඩු දෙන්න, ගෙවල් හදන්න, gadol දෙන්න උමනාවක් නැහැ. එතකොට රට ගොඩ නැගෙනවා. එතකොට මේ විනය කියන සාධකය මත පිහිටාද සියල්ල නිර්මාණය කරන්න ඕන. විනය කියන්නේ සීලයත් එක්ක බැඳුණු අදිවචනයක්ද? ඔව් අචර කියන්නේ විනය කියන සාධකය ගත්තොතින් එය සීලය එක්ක සම්බන්ධයි හැබැයි අපි විනය පද්ධතියක් ගොඩනගනකොට ගොඩනගන්නේ විශේෂයෙන්ම ඒ ආයතනයට හෝ රාජ්‍යයට විශේෂයෙන් බලපාන කාරණා. දැන් අපේ ශාසනික විනය තියෙනවා. එහෙමයි. දැන් අපේ ශාසනය කියන්නේ ආයතනයක්. දැන් මෙහි පැවැත්මට හානි වෙන්න පුළුවන් ශික්ෂාපද 227ක් භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා තියෙනවා ඒවා කඩන්න එපයි කියලා. ඒක ආයතනික විනයටත් ඒ ශික්ෂාපද රැකීම උපකාරයක් වෙලා තියෙනවා. පුද්ගල විනයටත් ඒ ශික්ෂාපද රැකීම උපකාරයක් වෙලා තියෙනවා. ආයතනික විනයට සහ පුද්ගල විනයට දෙකටම දෙකටම උපකාරයක් වෙලා තියෙනවා. එහෙනම් අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ දැන් රටක සමාජයක යම්කිසි විනයක් තිබීම ඒ ආයතනය පහසුවෙන් පවත්වාගෙන යන්ට හේතුවක්. දැන් අපිට විනය ශික්ෂා පනවද්දිම තථාගතයන් වහන්සේ අවධාරණය කරපු එකක් තමයි මම මේ විනය ශික්ෂා පනවන්නෙම සිල්වත් අයට පහසුවෙන් ජීවත් වෙන්න පරිසරයක් හදන මේ ශාසනය. දුසිල්වත් අය අමාරුවේ දාන්න නෙමෙයි. <laughs> සිල්වත් අයට පහසුවෙන් ඉන්න පුළුවන් එහෙම ක්‍රමයක් ශාසනය හදලා තිබුණොත් කියලා. විනය ශික්ෂා පැනවීමේ මූලිකම හේතුවක් වුණා ඒක. සීලවන්තයට රැකවරණයක් උදා කිරීම. ඒ ටිකට එකඟ එක්කෙනාට ඒ ප්‍රතිපත්ති රකින්න එක්කෙනාට හරි පහසුවක් නේ. ඒ නිසා රටක විනය කියන එක ඔක්කොම ඔය පස්පව් දසස කුසල් එක්ක ගැට ගැහිලා නැහැ. ආයතනික විනය කියන එක ඔක්කොම පස්පව් දසස කුසල් එක්ක ගැට ගැහිලා නැහැ. එහි ඒ ආයතනය පවත්වාගෙන යන්න තියෙන පහසුව. දැන් බැංකුවකට ගියාම අපිට කියනවා ඔබගේ වාරය එනතුරු රැඳී සිටින්න පොලිමේ. නේ? ඒ පොලිමේ ඉන්න කියලා කියනවා ඔබගේ වාරය එනතුරු. සමහර ඒවායි දැන්වීම් දාලා තියෙනවා. සමහර ඒවායි පොඩි ඉරක් ගහලා තියෙනවා මෙතනින් ඉස්සරහට අඬ ගහනකම් එන්න එපයි කියලා. ඒව පිටරටවල් වලදී නම් බොහොම තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකෙන් තියෙන ලාභය මොකක්ද? මිනිස්සු පේලියට එනකොට හැමෝගෙම වැඩ ටික ඉක්මනට කරලා දීලා යැවීමේ කාලකලමනාකරණයකුත් එතන හොඳ මානසික වාතාවරණයක් ඒ ක්‍රියාවේ දෙන්නාටත් උද්ගත වෙනවා. සරලව මේ ඉන්නකෝ දැන් මේ මේ බණ ඉවර වුණාම ඔයත්තන්ට දානි දෙනවනේ. දැන් දානි දෙනකොට කරන්න ඕනි දේ තමයි එක්කෝ එකා පසුපස එකා එන්ටෝ නෑ ඒ දානි පිළිගන්ට නැත්තම් තමන්ගේ ළඟට ගෙනල්ලා පිළිගන්වනකම් අද සිල් ඇත්තොනම් මොකද කරන්න ඕනි? වාඩි වෙලා ඉන්න ඕනේ. ඔය විනය. ඒක විනය මෙතෙන්ට අදාළ. එහෙම හිටියොත් මෙතන මහා ഘോഷාවක් වීම වලකිනවනේ. වලකිනවා. මෙතන හරි සංවිධායක කමිටුවට හරීම පහසු වෙනවා මේ හැමෝටම පැය භාගයක් ඇතුළත දානේ ටික පිළිගන්න ඕනේ. ඊටාම ඉක්මනින් ඊළඟ වැඩසටහනට කලින් දානේ ටික දී ගන්න ලේසි වෙනවා. ඔය ඇත්තෝ හරියට කවුරුත් වාඩි වෙලා ඉන්න කියලා නම් කියන්නේ වාඩි වෙලා හිටියොත්. පෙළට එන්න කියලා නම් කියන්නේ පෙළකට එකහුවට. නැත්තම් අර මේ මොනවා හරි කැම ටිකක් දැක්කම් පාත් වෙන පරයෝ ටිකක් වගේ කපුටෝ ටිකක් වගේ වට වුණොත් මොකද වෙන්නේ? දීපු කෙනා හොයා ගන්න බැරි වෙනවා නොදීපු කෙනා හොයා ගන්න බැරි වෙනවා ඒවා තැලෙනවා පොඩි වෙනවා අන්තිමට ඔබ ගැන මහා අවමාන හැඟීමක් ඇති වෙනවා මේගොල්ලෝ සිල්ලැත්තොද මෙහෙම හැසිරෙන්නේ ඇයි අර දම් දෙන්න ආපු මිනිස්සයා කලකිරෙනවා ඒකනේ දානෙට වඩිනකොට පව සාමින්හන්සලට කියන්නේ මහාන මහලු පිළිවෙලින් වඩින්න කියලා උපසම්පදා වෙච්ච අනුපිළිවෙලට තමයි වඩින්නේ හරි ලේසිනේ පිළිගන්නවනේ ඒක දකින්නකොටත් පහදිනවනේ ඒ ඒ ඒ පෙළට එන එක. ඒ නිසා මේ ආයතන එක විනය කියන එක ඒ ආයතනේ පහසුව. රටක විනයට අපි එකතු වෙනවා කියන්නේ අපිට පහසු කියන එකනේ. දැන් පොලිසියෙන් අපිට කියනවානේ හැමතිස්සෙම දකුණට ඉඩ දෙන්න. එහෙම කියනවනේ නේ. ඇත්ත වශයෙන්ම රටේ ට්‍රැෆික් වැඩියයි. හන්දිවලදී දකුණට ඉඩ දෙන්න අපි තියෙන අකමැත්ත. අපි හිතනවා අපි ඉඩ දුන්නොත් එහා යයි. <laughs> එහෙම හැම මිනිහම හිතුවත් අනිත් පැත්ත ඔක්කොම ටික හිර වෙනවද නැත්ද? හිර වෙනවා. ඒ දකුණට ඉඩ දීම කියන සරල නීතියට අපි එකඟ වුණොත්, ඒ විනයට අපි එකඟ වුණොත් හරිම ලේසියෙන් ගොඩාක් මාර්ග තදපදේ අවම කරගන්න පුළුවන්. වාහන නවත්තන්ට එපයි කියපු තැන්වල වාහන නවත්තන්නේ නැතුව තිබුණොත් කොච්චර ලේසිද කොච්චර ලේසිද වාහන නවත්තන්න එපයි කියපු තැන්වල වාහන නැවැත්වීම නිසා මොන තරම් අපේ පැය ගණන් අපරාධ වෙලා තියෙනවද නේ ඒ විනය රටක පහසුව සමාජික පහසුව ඒ වයින් කාලය ඉතුරු වෙනවා කාලය ඉතුරු වෙනවා කියන්නේ අද නම් ධනය ඉතුරු වෙනවා තෙල් සම්පත ඉතුරු වෙනවා රටක් දියුණු කරන්න අර ඔබ කියපු සීලයට එහා ගියපු එකක් තමයි විනය. ඇත්ත. සීලය සමහරට පුද්ගලිකයි. දැන් මට උපසම්පදා සීලය. හැබැයි මම උපසම්පදා සීලය මම පුද්ගලිකව මගේ විමුක්තිය වෙනුවෙන් මම සාධනය කරගන්න වීරිය කරන ගමන් මම රටේ විනයට අනුගත වෙන්න ඕනේ. රටේ විනයට මං අනුගත වෙන්න. ඔබට තියෙනවා ගිහි පංචශීලය. ඔබ ඒක ඔබේ පුද්ගලික විමුක්තිය වෙනුවෙන් සතර අපායේ නොවැටෙන්න ඕන හින්දා. මෙලෝ පිරිහෙන්නේ නැතුව ඉන්න ඕන හින්දා. හොඳ සත්පුරුෂයෙක් විදියට ඉඳලා මිය යන්න ඕන හින්දා පුද්ගලික වේ ටික රැක ගන්න. ඒක ඔබේ පුද්ගලික ප්‍රශ්නේ. ඒ ටික රැකීමෙන් සමාජයටත් ප්‍රතිලාභයක් ලැබෙනවා. හැබැයි ඒ ටික රකින්නමාය කියන එක මත අපිට පාරේ විනය, බස් එකේ විනය, කෝච්චියේ විනය ආයතනික වැඩ කරනවා නම් එතෙන්ට අදාළ විනය ඉක්මවන්න අයිතියක් නැහැ. දැන් මම එයාපෝට් එකට ගියාම මම මේ උපසම්පදා මේ විසිවස් සපුරපු හාමුදුරු කෙනෙක් කියලා මට පේලිය කඩාගෙන ඉස්සරහට යන්න බෑ. මම ලංකාවේ එයාපෝට් එකට ගියාමත් වජිර අන්තිම තැනට එකතු වෙනවා ගිහිල්ලා. ඒ මොකද හේතුව ඒක තමයි එතන විනය. හැබැයි ඉතින් සිංහල බෞද්ධය මාව අඳුන ගත්තම මම පොලිමේ තියන්න නැතුව ගෙනියනවා. හැබැයි මං එයා ඒ එයාපෝට් එකෙන් නික්මිලා ගිහිල්ලා ඊළඟ එයාපෝට් එකෙන් ඒ රටට ඇතුල් වෙනකොටම මාව ඉස්සරහට එක් කරන් යන්න කවුරුත් එන්නේ නෑ මම මගේ වෙලා වෙනකන් කොහොමත් ඉන්න ඕනේ. ඉතින් ලංකාවේදී මේක පුහුණු වෙලා ගියාම ලේසි. ඒක <laughs> හරි ලේසි පොලිමේ ඉඳලා පුහුණු වෙලා ගියාම මොකද කොහොමත් අරේදී පොලිමේ ඉඳ වෙනවා. අපිව මේ අම්මෝ දසවස් සපුරපු විසිවස් සපුරපු මහතෙරුන් වහන්සේ නමක් ඔන්න බද්ධිය හම්තුරු වෙනවා කියලා කවුරුත් තරඥන්නේ නැහැ තව මගියෙක් පමණයි. තව ඒ රටට ඇතුල් වෙන පරදේශක් හරෙක් විතරමයි. එයා ඒ රටේ නීතියට එකතු වෙන්න ඕන සිවුරු ඇඳන් හිටියත් ලෝගු ඇඳන් හිටියත් මොකක් ඇඳන් හිටියත්. ඒ නිසා වජිර අපි රටේ විනයට එකතු වීම රටක සමාජයක දියුණුවට උදව්වක් පුද්ගලික සීලය ආරක්ෂා කර ගැනීම තම පුද්ගලික විමුක්ති සාධනයට අතිශයින්ම උදව්වක්. හොඳයි හඳුනේ අපි අද ඇත්තටම සාකච්ඡා කරේ සීලය මේ ගෘහස්තව නායකයෙක් වෙච්ච කෙනෙකුගේ සිට රාජ්‍ය පාලකයෙකු දක්වා සීලය කොහොමද යහපත් දේශයක් ගොඩනංවන්න උදව් වෙන්නේ. ඇත්තටම මේ දවස්වල ඊටාම කාලෝචිත වටින මාතෘකාවක් බවට පත් වෙන්නේ. මොකද රටේ දිශානතියත් මේ විනයවත් සුශික්ෂිත ගමන් මගක අපේක්ෂාව පළ කරන නිසා මිනිස්සු කියනවා රටක් හැදෙන්න ඕන නම් සීලවන්ත යහපත් මිනිස්සු ඉන්න ඕන කියලා. මේ යහපත් මිනිස්සු හොයාගෙන යන්න වටපිටාවක් නිර්මාණය කරමින් ඉන්නේ. ඒ නිසා මෙලවදීම ප්‍රතිලාභ ලබන සීලය තමන්ගේ කීර්තිය පතු කර පතුරවන්නට නම් තමන්ගේ කීර්තිය සමාජය පුරා පැතිරෙන්න නම් තමන් සීලවන්ත වෙන්න ඕන විදිය. ඒ වගේම සමාජයක කෙනෙක් ගෞරවනීය කෙනෙක් බවට පත් වෙන්නට නම් ඔහු සීලවන්ත වෙන්න ඕන විදිය තමයි ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. අපි අද අපේ සාකච්ඡාව ධම්මසාපේ සාකච්ඡාව නිමවටපත් කරනවා. ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට පිරිකර පූජා කරන්නට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මහවැලි කෘෂිකර්ම වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන සහ රාජ්‍ය ආරක්ෂක මාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ට හිටපු ගරු කතානායකවරයෙක් ඒ වගේම කීර්තිදර දේශපාලඥයෙක් විදිහට වර්තමානයේ මහවැලි කෘෂිකර්ම වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දරන චමල් රාජපක්ෂ මැතිතුමන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරන මොහොතේදී අපි හැමදෙනාම සාදුකාර පවත්වමින් අපේ ගෞරවය ආචාර්ය පුද කරමු. බලංගොඩ බෙලිහුල්ලොය තංගල්ල උතුරු බටාත මාතර දෙවිනුවර අතුරුගිරිය ආර්ය නිකේතනයන්හි නිර්මාතෘ දර්ශන විශාරද ආචාර්ය පූජ්‍යපාද මාවරලි බද්දිය ස්වාමින්දන් වහන්සේට අපේ ගෞරවය নমස්කාර පූජාව පාදාභිවන්දනෙන් යුතුව පිරිනමනවා ධම්මසාර්ථී වැඩසටහනට වැඩම කර අපිට යහපත් මිනිස්සු විදියට සීලවන්ත මිනිස්සු විදියට ගෞරවය උදා කරගන්නට අවස්ථාව පැහැදිලි කළ දුන්නට මගහසර පැහැදිලි කළ දුන්නට අද තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මලු රජමහා විහාරස්ථානයේ සිටයි පෝදා සජීවී විකාශය ජාතික රූපවාහිනිය ගෙන එන්නේ අපි උදැසන 9ට තවත් ධර්ම දේශනාවක් සඳහා යොමු වෙනවා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය යොමු කරනවා ඔබට රටට තෙරුවන් සරණයි